ගරු කතානායකතුමනි මේ ගරු සභාවේ තීන්දු තීරණ මේ ගරු සභාවේ ගෞරවය සහ අයිතින් ආරක්ෂා කිරීමට ගොස් ඔබතුමාට රාජ්‍ය නායකයාගේ කෝපයට ලක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම එවැනි කාරණා නිසා ඔබතුමා මේ සභාවේ ගෞරවය සහ අයිතින් රැකීමට පැකිලීමක් සිදු නොවේවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා